ගොඩක් දෘෂ්ටිකයා හට නූපන් කුසල ධර්මයන් ඉපදෙන අතර උපන් කුසල ධර්මයන් වැඩෙන බවයි සම්බුද්ධ දේශනාව. සදහැවතුනි ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් ඇත්ත ඇති සැටියෙන් දැක උතුම් ආර්ය මාර්ගයේ ගමන් කරමින් අමා මහ නිවනින් සැනසෙන්නට ඔබ හට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ ආරූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කඩුගන්නාවේ පදිංචි පත්මා පරණගම මහත්මිය ප්‍රධාන හේමජිත් චරිතා නිහානි සුරංග යන දූපුතුන් සහ පැමිණ සහභාගී වන සිල්මෑනියන් ඇතුළු සැදැහැති පිරිස. සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලු අයං බදන්තා ධම්මස්හවන කාලු අයං බදන්තා ධම්මස්හවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මේසු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාර දස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිස්ස රස්ස ධම්මරාජස්ස දම්මස්සාමිස්ස තත්හාගතස්ස සබ්බඥුණු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මේසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බඥුණු සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක දසසිල් මෑණියන් වහන්සේ ප්‍රධාන කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙ සියලු දෙනාම සැදී පැහැදී සූදානන් වෙන්නේ තතාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මරත්නයෙන් ස්වල්ප වූ ප්‍රමාණයක් නමුත් ලෝක සත්වයාට බොහෝම අනුකම්පාවෙන් ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙමින් සද්ධර්ම දානමය කුසල කර්මය මුදුන්පත් කර ගැනීම සඳහායි මේ සියලු දෙනාම සූදානන් වෙන්නේ. පිනතින සද්ධර්ම දානමය කුසලය මේ ශාසනය උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කමයි. මීට වඩා උසස් මීට වඩා ආනිසංස තියෙන මෙය අභිභවනය කළ තවත් දානයක් මේ ලෝකෙ ඇති බව අපේ දහමේ සඳහන් කරලා නෑ. සියලුම දානයන් ඉක්මවාලූවා වූ එකම දානය තතාගත ශ්‍රී සද්ධර්ම දානය බවයි අපේ බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට වරක් දේශනා කොට වදාලි. එහමනම් මේ සැදැහැවතුන් සිදුකරගණ්ඩ සූදානන් වෙන්නේ ඒ උත්තරීතර වූ දානමය පින්කමයි. විශාල පිරිසකට ධර්මශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරන අය භාගිතුන් වහස දේශනා කරපු විදිහටම ධර්මශ්‍රවණය කළොත් මගඵල ලබනවා කියල දේශනා කළා. ධර්මශ්‍රවණය කරන අය මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙන ධර්මශ්‍රවණය කළ යුතු බවයි භාගිතුන් වහසගේ දේශනාව. මොනවාගේ බලාපොරොත්තුවක්ද. බණ අහන හැම කෙනෙක් ගාවම තිබිය යුතු උතුම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම. මාගේ පංච නීවරණ ධර්මයන් යටපත්වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩී දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ග පලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම ධර්මශ්‍රවණය කළ යුතු බවයි. අපි සියලු දෙනාමත් ඒ ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්මශ්‍රවණය කරමු. පිනතින අද ධර්මදේශනාවේ මාතෘකාව දසවස්තුක සම්මාධිට්ටිය. මේ මාතෘකාව පදනම් කරගෙන මුලින් එක දේශනාවක් අද දවස සිදු කරන්ට යෙදුනා. එනම් මේ සම්මා දිට්ටිය පදනම් කරගෙන සිදු කරන දෙවනි දේශනාවයි මේ සිදු කරන්න සූදානන් වෙන්නේ. මේ දසවස්තුක සම්මාධිට්ටිය කියල කියහම එතන කරුණු දහයක් තියෙනවා. දසවස්තුක සම්මාධිට්්‍යයයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයි එහෙම උනහම කරුණු විස්සක්. එතකොට මේ දසවස්තුක සම්මාධිට්ටියේ පළවෙනි එක අත්ති දින්නම් දෙවනි එක අත්ති ඉට්ටං තුන්වෙනි එක අත්ති හුතං හතරවෙනි එක අත්ති සුකට දුක්කටානං කම්මානං පළං විපාකූ පළවෙනි දෙවැනි තුන්වෙනි කියන කාරණා තුන පළවෙනි ධර්ම දේශනාවදි කෙටියෙන් සාකච්ඡා කළා. දැන් සාකච්ඡා කරන්න සූදානන් වෙන්නේ හතරවෙනි එක. ඒක තමයි අත්ති සුකට දුක්කට අනං කම්මානම් පළං විපාකූ. මුල් අනුශාසනාවෙන් පැහැදිලි කළා මේ ලෝක යම් කෙනෙක් මෙතන සඳහන් කරන මේ කරුණු දහයම පිළිගණ්ඩෝ නෑ බුද්ධ ශාසනයට ඇතුල්වීම සඳහාම. එම නැත්තං ශාසනයට ඇතුල්වීම සඳහා ප්‍රගුණ කරගත යුතු පිළිගත යුතු කාරණා දහයක් තමයි මේ දසවස්තුක සම්මාධිත්‍යය කියල කියන්නේ. මෙයින් එකක් හරි අපි ප්‍රතික්ෂේප කරනවන සැක කරනවනම් හරියටම තිසරණයට එන්න තාම බැරිවෙච්ච බවයි සඳහන් වෙන්නේ. එමට මොකක්ද මේ අත්තිසුකට දුක්කටානං කම්මානම් පළං විපාකෝ කියන්නේ. පින්නතුන මේ ලෝකයේ අපි කරන හොඳ වැඩවල හොඳ විපාකයක් තියෙනවා. නරක වැඩවල නරක විපාකයක් තියෙනවා. ආං ඒක පිළිගණ්ඩු නෑ. සමහර කෙනෙක් කතා කරනවා එහෙම එකක් නෑ. මොනව කෙරුවත් කමක් නෑ කොහොම හරි ජීවත් වෙන්න යෝනේ. හොඳ නරක කියල දෙයක් පිම් පව් කියල දෙයක් ලෝකේ නෑ කියලා කතා කරන අය අපි ඇතර ඉන්නවා. එනම් අත්ති සුකට දුක්කටානං. අපි මේ ලෝකෙ ඉපදිලා මේ විඳින සැප සහ දුක් මේ දෙකටම සංසාරික හේතුවක් හේතුවක් තියෙන බවයි මේ සඳහන් කරන්න හදන්න. කර්මය කර්ම පලේ පිළිගණ්ඩ ඕන කියන එකයි මෙතන සඳහන් කරන්න. එතකොට මේ ලෝකෙ ඉපදිච්චාය මේ පින්වත් පිරිස ඔබ අපි සියලු දෙනාම සත්ව ලෝකයේ මිනිස්සු හැටියට ඉපදිලා ඉන්නවා. සමස්තය පොදුවගත් හම අපිත් සත්ව කොට්ටාසයක්. හැබැ අනික් සත්වයන්ට වඩා බොහොම උසස් මානසිකත්වයක් තියෙන මේ සත්වලෝකෙන් මිදිල සසරින් මිදිල සදහටම එතරට යන්න පුළුවන් හැකියාවක් දියුණු කරගන්න පුළුවන්කමක් තියෙන උසස් සත්ව කොට්ටාසයක්. එහෙමනගේ උසස් සත්වයෙන්ගේ ගණයට නැතන් ඒ මනුෂ්‍ය කියන ගණයට අපි ආවේ සංසාරයේ මොන මොනවාගේ පින් කරලා තියෙන නිසාද. ඒ කාරණාව සඳහන් කළා විශේෂයෙන් කෙනෙකුගේ ඊළඟ භවයක උපත තීරණය කරන සාධකය තමයි සීලය. ඊළඟට කොහෙද උපදින්න කියන එක තීරණය කරන්නේ සීලය. ඉපදුනාට පස්සේ ලැබෙන්ඩ ඕනෙ මොනවද කියන කාරණාව තීරණය කරන්නේ දානය. එමනම් ඕන තරම් දන්දීල උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්න බැරුව යනවා. දානයෙන් කෙරුවේ ඉපදුනහම ලැබෙන්නේ මොනවද කියන එක තීරණය කරන්නට. ඉපදුනාට පස්සේ තමයි දානී ආනිසංස විපාක දෙන්නේ. ඒ දානයේ ආනිසංස ලබන්ඩ අපි කොහේරි උපදින්න ඕනේ. එනම් උපදින්නේ කොතනද? මනුස්ස ලෝකෙ තියෙනවා. දිව්‍ය ලෝකෙ තියෙනවා. බ්‍රහ්ම ලෝකෙ තියෙනවා. සතර පායත් තියෙනවා. මෙයින් කොහෙද උපදින්නේ කියන එක තීරණය කරනවා සීලය. එහෙමනම් මනුස්ස ජීවිතයක් ලබාගත් ඔබ මම අපි හැම කෙනෙක්ම සංසාරය මේ උපත ලබන්ඩ තරං ප්‍රමාණවත් සිල් රැකල තියෙන බව අපි හැමෝම ආඩම්බරයෙන්ම සිහිපත් කළ යුතු කාරණාවක්. මනුස්ස ජීවිතයක් ලබන්ඩ අවශ්‍ය වටපිටාව අපි සසර හැදවා. ඒ නිසා මනුස්ස ජීවිතයක් හම්බ වුණා. එනම් ඒ පෙරසිල් රැකපු කුසලයක්. එතකොට පින්නතුන මේ අඟපසඟ අපිවට කියනවා ෂණ සම්පත් කියලා. ලෝකෙ දුර්ලභම කාරණා සඳහන් කරනකොට ෂණ සම්පත් එයින් එකක්. දුල්ල බංච මනුස් සත්තා. ලෝකෙ දුර්ලභම කාරණා හතරින් එකක් මනුෂ්‍ය ආත්ම භාවය. තැන් එහෙනම් අපිට ඒක ලැබුණ. බුද්ධ පාදෝච දුල්ලබා එනම් අපි වෙනම පින්කලා වෙන්ඩ බැරිද ඒ මනුෂ්‍ය ආත්ම භාවය බුද්ධෝත් පාද කාලයක තීරණය කරන්න. එනන් ලෝකයේ තවත් පරම දුර්ලභ කාරණාවක් බුදු කෙනෙක් පහළ වෙච්ච යුගයක උපදින්ට ලැබෙන එක. තැන් එහෙනම් පෙර සිල් රැක්ක විතරක් නෙමෙයි තවත් බොහෝ කුසල් කරලා තියෙන්නේ මොකටද බුද්ධෝත් පාද කාලයක මනුස්ස ජීවිතයක් අරගෙන උපදින්ට. දුල්ල භාෂණ සම්පත්ති. ඊළඟ දුර්ලභ කාරණාව ෂණ සම්පත්. මොනවදේ ෂණ සම්පත් කියල කියන්නේ. මේ ලෝකෙ සමහරා ඉපදිලා ඉන්නවා කතා කරන්න බෑ. තවා ඉපදිලා ඉන්නවා කං ඇහෙන්නේ නෑ. තව පිරිසක් ඉපදිලා ඉන්නවා ඇවිද ගණ්ඩ බෑ. මෙන්න මේ මේ විදිහේ ආබාධිත සහිතව ඉපදිච්චාය තව පිරිසක් මන්ද මානසික එහෙම ඉපදිච්ච පිරිසක් අපි දකිනවා. දැන් එහෙම අය අතර දැන් ඔබ ඔබ ගැන කල්පනා කරලා බැලුවොත් මටත් කතා කරන්න බැරිද කියලා. මගෙත් කං ඇහෙන්නේ නැද්ද කියලා. මගෙත් ඇස්පේන්නේ නැද්ද. මාගේ පංචේන්ද්‍රිය රෝගී භාවයෙන්ම යුක්තද එකැන මේවාගේ රෝගවලින් යුක්තද. නැත්තං අපි කතා කරන විදිහේ නිරෝගී භාවයකින් යුක්තද. කතා කරන්න බැරි අය උපදින ලෝකයේ අපි කතා කරන්න පුළුහන් වෙලා ඉපදුනේ ඒගොල්ලන්ට වඩා වෙනම පින් කරලා තියෙන නිසා. කං ඇහෙන්නේ නැති අය ඉන්න ලෝකයේ කං ඇහෙන්නන් බවට පත් වනේ අපි වෙනම විශේෂ පින්කං කරලා තියෙන නිසා. ඇස් නොපෙන උන්න නොපෙනෙන්න උන් ඉන්න ලෝකයේ අපි ඇස් පේන අය හැටියට ඉපදුනේ අපි ඒ සඳහා විශේෂ පින්කං කරලා තියෙන නිසා. එහෙනම් පෙර කරපු කුසල කර්මයන්ගේ විපාකයි මේ ලැබිල තියෙන්නේ. දැ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් එක්ක මේ කාරණාව තව අපූරුවට විග්‍රහ වෙනවා. මුලින් සඳහන් කලානි දන්දීලා විතරක් උපදින තැන තීරණය කරන්න බලාපොරොත්තුවෙන් එපා කියලා. මේ කාරණාවම අපේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා දනංජානි කියල එක බමුණෙක්. ජානුස්සෝනි කියල බමුණි දනංජානි නෙමේ දනංජානි වෙන එක් කෙනෙක් ජානුස්සෝනි තව එක් කෙනෙක්. ජානුස්සෝනි තමයි යහන්නේ ස්වාමීනී මේ දන් දෙනකොට. සිල් නැතුව දන්දුන්න හම මොකද වෙන්නේ. විශේෂයෙන් ජනන් දනංජානය හනවා අපි රැස් කරලා අනුමෝදන් කරන පින් මිය ගියායට ලැබෙනවද. කොහොමද ලැබෙන්නේ. ඒ සූත්‍රයේම භාගිතුන් හස විස්තර කරලා දෙනවා ඒ පින් ලැබෙන හැටිත්. ඒ වගේම සිල් නැතුව දන්දුන්නොත් මොකද වෙන්න කියන කාරණාවත්. එනම් සූත්‍රයේ සඳහන් කරලා තියන්නේ කොහොමද සිල් නැතුව දන්දුන්නොත් මොකද වෙන්න කියලා අපි දන් දෙනවා ඕන තරම්. හැබැ අපි සිල් ගැන සැලකිල්ල නෑ. සිල් නැතුව දන්දුන්න හම පිඩුතුනී තිරිසං වෙලා ඉපදෙනවා. ඒ දන්දුන්නු හින්දද සිල් නැති හින්දා. හැබැයි තිරිසං ලෝක ඉපදුනත් දුන්න දානය අහක යනෝද තිරිසනාට හරි එක ලැබෙනවා. ආංගේ ජානුසෝනි සූත්‍රයේ පැහැදිලි කළා සුනකයෝ වෙලා ඉපදෙනවා. අස්සයෝ වෙලා ඉපදෙනවා. ඇත්තු වෙලා ඉපදෙනවා. සුනක ලෝකෙට ගියොත් එහෙමයි. සත්ත ලෝකෙට ගියොත් එහෙමයි. එතකොට ඔය ඉපදයින්න ඔක්කොම සුනකයෝ එහෙම ඉපදිච්චායිද. නෑ. තව සුනක වෙන ක්‍රමයක් තියෙනවා. දන්නවා අපේ ඇය. මානේන මක්කට හෝතිී. මාන්‍යයේ තියෙන අය මැරිලා වඳුරෝ වෙලා ඉපදෙනවා කියල කියනවා. මානේන මක්කට හෝතිී. අතිමානේන කුක්කුටු. බොහෝම මාන්‍යයෙන් ඉදිමිච්චාය සුනකව වෙලා ඉපදෙනවා. සුනකෑන්ගෙන් සාමාන්‍යයේ මාන්නකාර බවත් දකින්නත් දකින්නත් තියෙනවා. බලන්නකු සමරලාට ගොල්ල ඕන තරන් ඔය පාරවල්ල එහෙම නිදියනවා. රෑට උදේ පාන්දරට සමහර සුනකයෝ වාහනයක් ගිහිල්ල මේ පෑගෙන් එනකම්ම නැගිටලා යන්නේ. අපි පැන්නුවත් එයාට ඕන හැටියට නැගිටලා ඇඟ මෙලි කඩලා ඇඟ ගසාදාලා එයාට ඕන හැටියට යනවා මිසක් මේ බයි පැන්ල දුවන බව පේන්නේ පේනෙ නෑ එතනමත් තියෙනවා තවත් ඒ මහා මාන්නක් කාරකමක්. එනම් එහෙමත් සුනක වෙලා ඉපදෙනවා. එතකට මේ දන්දීල්ල සුනක වෙනවා. ඒ කොහොමද සුනක වෙන්නේ. සමහර ගෙවල්වල අපි පිඳිතුන් දැකල තියෙනවා තවත් විශේෂ සුනක වර්ගයක් ඉන්නවා. මේ ධර්මශ්‍රවණය කරන ඔබේ ගෙවල්වල මෙහෙම අය ඕන තරන් ඕන තරන් ඇති. සමහර සුනකයෝ මනුස්සයකුට වඩා සැපවිඳිනවා. සමහර සුනකයන්ට යානවාහනත් තියෙනවා. අපි වාහනයක් කරගත්ත හම සමහරලට අපිමයි පදවන්නේ. සුනකයන්ටත් වාහන තියෙනවා සමහර ගෙවල්ලොල හැබැයි වෙනම රියදුරෙකුත් ඉන්නවා. ඒ ඇයි එයා සංසාරය දීල තියෙන තරම්. කෑම දෙනකොට යට හොඳට මස් මාංස ලැබෙනවා. සුප් වර්ග හම්බ වෙනවා. බෙහෙත් හම්බ වෙනවා. හොඳට නාවනවා. සුවඳ ගල්වනවා. ඇඟ පිහිනවා. මොන තරං සැලකෙලි දක්වනවාද. අපි හිතුවේ නැති වුණාට සමහර වෙලාවට දරුවෙකුට සලකනවට වඩා වඩා සලකනවා. අම්ම අසනීප වුණොත් වයසට ගිහිල්ලා. තවම බස් එකේ යන්න පුළුවන්නං. අම්ම සමහර වෙලාට පාරට ගෙනහිල් ඇරල්ලා එනවා අම්ම බස් එක ගිහිල්ල බෙහිට්ටි කරගෙන්ට කියලා. සුනකය ආසනීප වුණොත් වාහනයක් කරං යන්නම වෙනවා. මාසකට රුපියල් එක්දස් පන්සියක දෙදාහක බෙහෙත් අසනී පැතත් නැතත් දෙන්නම දෙන්නම වෙනවා. එහෙම සැපවිදින සුනකිවෝ. සමහර ගෙවල් වල අම්මලා තාත්තලා මළමුූත්‍රා වෙලා සෑහෙන වෙලාවක් ඇඳ උඩ. ඒ මුත්‍රා වැඩි වෙලාවක් ඇඳී තිබුණහම තැම්බෙනවා. තැම්බෙලා තුවාල වෙනවා. වයිසක දෙමවපු එක්තැන් විච්චාය පිට පැත්ත යට පැත්ත තුවාල විච්චාය හරියට හරිට දකිනවා. ඇයි දරුවන්ට ඒකට යෙදිලා ඒ වෙලාව කරන්න ඒ වැඩේ කරන්න කාලවෙලාව මදි නිසා. සමහරය උදේ මල පහ වෙලා හැන්දෑ වෙනකං එහෙමමයි. මොනව කරන්න ද සංසාහර දුක. දරුව නොයේ ක්‍රාජකාරිවල. හැබැයි මේ කොයි රාජකාරයට යන්ට හදිස්සි වුනත්. අම්ම තාත්ත මළමුූත්‍රා වෙලා ඇඳ උඩ හිටියට සුනකයාගේ කූඩුව හෝදලා යන්න අමතක කරන්නේ අමතක කරන්නේ නෑ. සමහරසුනකයන්ට සේවක සේවිකවුත් ඉන්නවා. එතකොට කවුද මේ සංසාරි හොඳට දන්දීලා ඒ හින්දා හොඳට ලැබෙනවා. හැබැයි සිල් රැකල නැති හින්දා සුනක වෙලා ඉපදිලා. හැබැයි ඒ දන් දෙනකොට ඒක විපාක දෙනේ අපි මේ සැප විපාක විපාක දෙන හැටිනේ. සමහර සුනකයන්ට නිතරම මස් මාංස ලැබෙනවා. සමහර සුනකයන්ට ඉඳලා හිටල ලැබෙනවා. එනම් ප්‍රනීත භෝජන දන්දීපු හැටියට ඒ අයටත් ප්‍රනීත භෝජන ලැබෙනවා. එතකොට මේ දානයේදීද තව බොහෝ කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. ලුණු ඇඹුල් නැතුව දන් දුන්නොත් ප්‍රනීත බව නෑ. සංසාරෙත් අපිට ඕන තරම් කෑම හම්බෙනවා හැබැයි ප්‍රනීත නෑ. ලුණු ඇඹුල් වැඩිව දන් දුන්නොත් මිරිස් වැඩිව දන් දුන්නොත් හරි කටුකයි. ආන්ගේ කටුක වෙච්චහම අපේ ශරීරයේ වෙනස් වෙන ස්වභාවයල් තියෙනවා. තදයට මිරිස් හැපුණහම මුළු ශරීරෙම වෙනස් වෙනවා. එන සංසාරය අපිටත් උපදිනකොට විපාක දෙනකොට ඒ වෙනස එහෙම්මම විපාක දෙනවා. මේ අත්තිසුකට දුක්කටානං කම්මානම් පළං විපාකෝ කියන කාරණාව සාකච්ඡා කරන්න පුළුවන් අපේ ජීවිතේ හැම්ම පැත්තටම එකතු කරලා. එහෙමනම් සිල් නැතුව දන් දුන්නාම තමයි තිරිසං වෙලා ඉපදෙන්නේ. එහෙමනම් අපේ පිනතුන් කල්පනා කරලා බලන්නුන පෙර සිලුත් රැකළ තියෙනවා. මේ ඉන්න කවුරුවත් කවුරුවත් ළඟට ගිහිල්ලා අතපාල බැනුම් අහලා ඉල්ලගෙන කාලා ජීවත්වෙන අය නෙමෙයි. නමුත් මහාලොකු කෝටිපති ජීවිත ගත කරන අයත් නෙමෙයි. නමුත් අපේ එදිනෙදා ජීවිතයේ පවත්වන්ඩ අපි අඩුපාඩුවක් නැතුව ජීවත්වෙනවා. ඒ සංසාරය අපි දීපු ප්‍රමාණය මේ බනාහන පිරිස අතරත් ඇති නැති පරතරය හැමෝම එක සමානද නෑ වෙනස්. ඒ තියෙන්නේ මම මම සසරදීපු ප්‍රමාණය. අපිට වඩා හුඟක් උසස් මට්ට මේ ජීවත්වෙන අයත් මේ සමාජවල අපි දකිනවා. එගොලු අපිට වඩා සංසාරය හොඳට දීල තියෙනවා. හැබැයි වර්තමාන ටිකක් විමසලා බැලුවොත්. බොහෝම හොඳට හරිහම්බ කරගෙන සැපයි කියන මට්ටමෙන් ජීවත්වෙන අය. මේ ජීවිතෙන් දෙන්න පෙළඹිලා තියෙනවා බොහොම බොහොම අඩුයි. සමහරලාට දුප්පත් කෙනෙක් පින්කමකට දුන්නත් වැඩි මුදලක් දෙනවා. තියෙන කෙනෙක් සමහර කෙනෙක් වැඩිපුර පින්කමකට දුන්නත් දෙන්නේ අරට වඩා බොහොම ස්වල්ප මුදලක්. ඒකත් කැමැත්තෙන් මේ බැන බැන. පෙර දීලා තියෙන බව සත්‍යයි. නමුත් ඒක රැකගන්න මේ ජීවිතේ ප්‍රඥාව පහළ වෙලා නැහැ. ඊළඟ කාරණාව තමයි කල්යාණ මිත්‍රයෝ හම්බ වෙලා නැහැ. ඉතින් ඒ නිසයි මේ ලෝකෙ මේ දානපති කියල වචනයක් තියෙනවා. දන් දෙනකොට දාන දාස කියල කොටසක් ඉන්නවා. දාන සහායක නැත්තං දාන දායක කියල කොටසක් ඉන්නවා. දානපති කියලා කොටසක් ඉන්නවා. දානපතිවෙන්න පුළුවන් හැබෑටම කාටද. හැබැ මේ සාමාන්‍ය එලියේ සමාජයේ දානපති කියල කතා කරනා ඉන්නවා. ලොකු ලොකු තාන්න මාන්න දරණ අය මහා දානපති මුදලාලිලා වගේ අය අපි කතා කරනවා. ඇැබැති ඒගොල්ලන්ට දානපති වෙන්න ඒ තරම්ම පහසු පහසු නෑ. හැබෑවටම දානපති වෙන්න පුළුවන් කාටද. හරි පහසුවෙන් දානපති වෙන්න පුළුවන්කමක් තියෙන්නේ මේ සාමාන්‍ය අයට. දුප්පත් අයට. ඒ කොහොමදී. එනතිනි දාන දාස කියල කියන්නේ මම කෑම කනවට වඩා අඩුවෙන් දන් දෙනවට. අපි කියමුකු අපේ ගෙදර හැමදාම කෑම කන්නේ බත්තු වෙලකි සම්බෝල හදාගෙන. නැ අද මට දානේ මම දානට බත්තු වෙලා පොල් ගාගෙන යනවා. සම්බෝල ඊට වඩ ටිකක් ඉහලයි ඒකට ලුණු එකතු කරලා මිරිස් එකතු කරලා ඇඹුල් එකතු කරලා ටිකක් සැරට පොල් කනවට වඩා ප්‍රියමනාපයිනේ. නමුත් මන් දන් දෙන්නේ කොහොමද? බත්තු වෙලා පොල් එක්ක. නමුත් මං කෑම කන්නේ බත්තු වෙලා සම්බෝලත් එක්ක. එතකොට මං අරට වඩා උසස් ආහාරයක් මං ගත්තා දානයට දුන්නේ ඊට වඩා පහත් විදිහට එහෙම දුන්නොත් දාන දාස වෙනවා. මම ආහාර අනුභව කරන විදිහටම බතුයි සම්බෝලයිම දන් දුන්නා. මං දාන සහායක නැත්තං දායක ගණයට යනවා. බත්තු යල සම්බෝල හදල කිරිහොදි ටිකුත් උයාගෙන ගිහිල් දාන පූජා කරලාවොත් මම දානපති වෙනවා. මොකද මං මං හැමදාම කිරිහොදි එකතු කරගන්නේ නැහැ නේ සම්බෝල විතරනේ. එහෙනම් දානෙට කිරිහොද්දකුත් හදලා තියෙනවා. එතකොට ඒ අපේ මට්ටමෙන්නේ. දැන් සමහර ධන සම්පත් තියන අය ඉන්නවා සාමාන්‍යයෙන් උදේ කෑම වේල රුපියල් 500ක් විතර වටිනවා. දවල් කෑම වේල ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. රෑ කෑම වේලත් එහෙමයි. අපි කියමුකෝ මේ පුද්ගලයාගේ තුන් වේලම 500ක් වටිනවා කියලා. උදේටත් 500යි දවල්ටත් 500යි හවසටත් 500යි. මෙයා දානයක් දෙන්න තීරණය කරනවා. යටත් පිරිසෙන් එකක දානේ පාත්‍රයක් රුපියල් 550ක්වත් වටිනවා නම් තමයි එයාට දානපති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ තම තමන් පවතින ප්‍රමාණයට වඩා ඉහළ යන්න ඕනේ. ඇඳුමක් දන් දෙනවා නම් මම පාවිච්චි කරන සරමයි කමිසෙයි කොච්චර මිලයිද? මං පාවිච්චි කරන රෙද්දයි හැට්ටේ කොච්චර මිලයිද. ඒක රුපියල් තුන්දා හයිනං මන් දන් දෙන ඇදුම යටත් පිරිසින් තුන් දස් දෙසිය පණහක්වත් උනුත්තමයි දානපතියෙක් විදිහට මං ඇඳුමක් දන්දීල තියෙන. ආං ඒකයි මංගේ සාමාන්‍ය අයට දානපති වෙන්ඩ පහසුයි නමුත් ලොකු අයට හුඟක් දානපති වෙන්ඩ අපහසුයි. හැබැයි ඒ දීපුදු විදිහටත් ඒක අපිට විපාක දෙනවා. එතකට බුදුරජාණන් වහන්සේ ළඟ කරන පූජාවල් මේ ලෝකයේ අග්‍ර වූ පූජාවල් ඒ පූජාව කොහොම කරන්න වෙයිද. ඒකත් දානපති මට්ට මෙම කරන්න ඕනෑ. නමුත් ඉතින් ඒ පැත්තනම් ඉතාම දුප්පත් මට්ට මේ තමයි තියෙන්නේ. අපි ඒ පැත්තට යනකොට දානපති වෙන්නෙම නෑ. ඒ පැත්ත හැම දාම දාන දාසමයි. අපිටත් වඩා බොහොම පල්ල ඇතින්නේ. බුද්ධ පූජාව ඇරල තියෙන හැටි. බෙදල තියෙන පාත්තරී හැටි. බෙදල තියෙන චුට්ට ගිලම් පස තියල තින චූටිකෝප්පා. ඇඟතකොට මේ ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාවක් එතන තියෙනවද. අපිටත් ගෙදරකට ගිය හම අර චූටිකෝප් එකට තේකක් හදල ගෙනල්ල දුන්නොත්. අපි ඇවිල්ල බොහෝම පැහැදීමෙන් කතා කරනවද හරී හොඳ කට්ටියක් මට චූටිකෝප් එක තේකක් දුන්න කියලා අපි කියනවාද. නෑ අපි එක කතා කරන්න අනිත් පැත්තට. නමුත් භාග්‍යතුන් වහසට පූජා කරලා තියෙන් තැන බලන්නකු එතන තියන්නේ එහෙම. රජ්ජුරුවන්ට දෙනවද එහෙම. රජ්ජුරුවන්ට එහෙම දුන්නොත් මොනවවෙයිද. මල් පූජාවක් කරන්න ගිහිල්ල බලන්නකු. අපි බුදුරජාණන් වහන්සේට පූජා කරපු මල් කොච්චරනං අප විත්‍රද. පාරවල් අයින දූවිලි ඉහිලා ඉහිල තියෙන මල්ගස් වලින් අපි මල් කඩාගෙන යනවා. ඒවා දූවිලි පිරිලා. ඒවා බුදුරජාණන් වහන්සේ ගාව ගෙනහිලා තියන්න වටිනවද? සමහර මල් සමහර මල් වල සත්තු ඉන්නවා. චූටි චූටි සත්තු. අපි ගාව ඒ සත්තු ඉන්න මල් වට්ටියක් ගෙනල්ලා තිබ්බොත් ඒ සත්තු අපේ ඇඟ දිග බඩ ගන්නට පටන් ගත්තොත් අපිට පහසුවක්ද? එතකොට අර සත්තු ඉන්න මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේ ගාව ගෙනihin තියහම ඒ සත්තු භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට ගොඩ වෙන්න පටන් ගත්තොත් භාග්‍යතුන් වහන්සේට පහසුවක්ද? එනම් අපි විසින් පූජාවක් කරනවා කියල කරලා තියෙන භාගිතුන් වහසේට කරදරයක්. අපි පිනතින පූජා කරනවට මොනවහරි මලක්නි පූජා කරන්නේ. කල්පනා කරන්නේ ප්‍රඥාව ප්‍රඥාව මෙහෙවන්නේ නෑ මොකද දන්නේ නෑ මේක මට විපාක දෙනවා කියලා. අපි කියම පරවෙච්ච දූවිලි තියෙන මල්ටිකක් ගෙනහිල රජරුවන්ට සැපෙව්වා. මොනවාගේ තත්ත්වයක් උදාවීද. රාජ උදහසට ලක් වෙලා දඩුවමට ලක් වෙලා හිසක සදාන්නත් පුළුවන්. ඒ ඉඳ රජ්ජිරුවන්ට ගෙනියන එක කොයි තරං හොඳට අරගෙන යනවාද. මොන තරං පිළිවලට අරගෙන යනවාද. හැබැයි ඒ රජ්ජුරූ කවුද. ප්‍රාදේශීය රජෙක්. ලංකාවටම රජ වෙලා නම් ඒත් මේ රටට රජෙක්නේ. ඒ රජරුවන්ට ඉන්දියාවටත් ඇමරිකාවටත් රජකන් කරන්න බෑනේ ලංකාවට විතරයි. නමුත් රජරුවන්ට කොච්චර බයිද. රජ්ජුරුවන්ට කොහොම කෑම දෙනවද රජ්ජුරුවන්ට කොහොම බීම දෙනවද රජ්ජුරුවන්ට කොම පූජා පවත්වනවද තුට බුදුරජාණන් වහස කියන්නෙත් ඒවාගේ ප්‍රාදේශී රජෙක්ද අර රජ්ජුරුව අපිට විතරයි රජකං කළේ මනුස්ස ලෝකෙත් ඔක්කොම මිනිසුන්ට නෙමෙයි දෙවියන්ට කොහොමෝත් රජකං කරන්න බැරි වුණා නමුත් බුදුරජාණන් වහස කියන්නේ දෙවියන්ටත් රජෙක් බ්‍රහ්මයන්ටත් රජෙක් මිනිස්සුන්ට කොහොමත් රජෙක්. ප්‍රාදේශී රජෙක් නෙමෙයි බුද්ධ රාජ්‍ය කොච්චර ලොකුයිද සක්වලවල් කෝටි ලක්ෂයක්. අපි කියන්නේ තුන් ලෝකාධිපති කියලා. මනුලෝට දෙව්ලෝට බඹලෝට අධිපති. ඒ මේ සක්වලේ විතරක් දෙවියන්ටද. භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍ය ඇතුළේ අපි හැර මනුස්සලෝක තවත් තියෙන අවිශාල ප්‍රමාණය. ඒ කොච්චරද්ද මේ බුද්ධරාජ්‍ය ඇතුළේ මනුස්ස ලෝක තියෙනවා කෝටි ලක්ෂයක්. අපි හිතාගෙන ඉන්න අපි විතරයි මේ ලෝක මිනිස්සු කියලා. මේ සක්වලෙන් එහා පැත්තේ තව මනුස්සලෝක කෝටි ලක්ෂයක්. එතකොට ඒ කෝටි ලක්සටම රජ්ජුරූ කවුද. බුදුරජාණන් වහන්සේ. හැබැයි අපි කතා කරනවා විද්‍යාව බොහෝම දියුණුයි කියලා. තවම බැරි වුණා මේ විද්‍යාවට භාග්‍යතුන් වහස මීට අවුරුදු දෙදස් පන්සිය දෙදස් හයිසය ගණනකට කලින් දේශනා කරපු මේ කාරණාව හොයන්ට. අපිට තවම එකම මනුස්ස ලෝකයක්වත් මේ ලෝකය අර හම්බ වුණේ හම්බ වුණේ නෑ ඒ කොහෙ තියෙනවද කියන කාරණාවත් දන්නේ නෑ. එනම් සක්කොලක් කොච්චර විශාලද නමුත් අපිට හොයාගණ්ඩුවත් බැරි තවත් සක්කොලවල් කෝටි ලක්සේක මහරජ්ජුරූගාව අරවාගේ දූවිලි පිරිච්ච මල් ගෙනහිල්ල තියන්න පුළුවන්ද. ප්‍රාදේශී රජ්ජිරුවන්ට එච්චර බයනං භාගිතුන් වහසෙත් අපිට මරණ දණ්ඩනය දෙයිද නෑ. කවදාවත් දෙන්න හැබැයි උන්වහන්සේ ළඟ තියපු දේට අනුව මට සංසාර විපාක හම්බෙනවා කරපු පූජාව ඉතාම දුප්පත්නං. ඒ දුප්පත් පූජාව කියලා කිය බතුයි සම්බෝලය ගෙන හිල කරපු පූජාව ගැන නෙමෙයි ඒක පිළිවලක් නැතිකම. එක පිරිසිදුවක් නැතිකම. එතෙන්ට ප්‍රඥාව එකතු වෙලා නැතිකම නැත්තන් අපේ සම්බෝලයි බත් බතු පිළිගණ්ඩ භාගිතුන් වහසේ හරි කැමති අපේ දුප්පත්කම බලලා. දුප්පතුන් උදෙසාම පිහිට වෙන පිරිසක් බුදුවරු කියල කියන්නේ. ඒක ගැන නෙමෙයි මෙතන දුප්පත් කියලකි අපි ආධ්‍යාත්මයෙන් ප්‍රඥාවෙන් දුප්පත්තින්ද. මෙහෙම හිතන්නකු. මංගල උත්සවෝලටත් අපි මල්ගේනවා. අවමංගල උත්සවෝලටත් අපි මල්ගේනවා. සමහර අවමංගල උත්සවවල තියලා තියෙන මල්වල ප්‍රමාණයම ලක්ෂ ගාණක්. සමහර මංගල උත්සවවලට ගෙනලා තියෙන මල්වල වටිනාකමත් ලක්ෂ ගාණක්. හැබැයි අතන මල් පූජා මල් තියලා තියෙන මැරිච්ච මිනිහෙක් ගාව. මෙතන ලක්ෂ ගාණක් ගෙනල්ලා මල් ගොඩ ගහලා තියෙන පන්සිල්වත් නැති දුස්සීලාය ගාව. නමුත් හිතන්නකෝ ඒ තරම් මුදලක් වියදම් කරලා භාග්‍යතුන් වහන්සේ ගාව අපි මල් පූජාවක් කළාද කියලා. එහෙම වෙලා නෑ. එහෙනම් අරතැංගොල කරන පූජාව ඒ විදිහට නං භාගිතුන් වහසගාව කරලා තින අපේ මල් පූජාව දාන දාසමයි. සුවඳ පූජාවට ගියත් එහෙම්මම තමයි. මලකින් පූජාවර්ග කීයක් සම්පූර්ණ වෙනවද. මලකින් පූජාවල් බොහොමයක් බුදුන් පත් කරන්න පුළුවන්. අපි දන්නේ නැති හින්ද අපි ඒක කරන්නේ නෑ. මල්වලින් සුවඳ පූජා කරන්න පුළුවන්. මලේ සුවඳන ඒ සුවඳ භාගිතුන් වහසර වෙනම පූජා කරන්න පුළුවන්. මලේ පාට වර්ණ වෙනම පූජා කරන්න පුළුවන්. සමහර මල් ඇගේ ස්පර්ශ වෙනකොට පුදුම මුරුදු සුමුදු පහසක් තියෙනවා. රෝසමල් පෙත්තක් වගේ ඇගේ ස්පර්ශ වෙනකොට හරිම මුරුදු බවක්. එනම් මේ මල්වලින් ඒ සිනිදු බව පූජා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම තැන්පත් කරනවා නං රෝසමල් පෙතිවාගේ දේවල් ළඟ ඉහින්ඩ හරි සුදුසුයි මොකද ඇගේ දැවටුනත් හරි සුවදායක පහසක් තියෙන නිසා. ඊළකට භාග්‍යතුන් වහන්සේ ළඟ සුවඳ මල් පූජා කරන්න වටිනවා. අර මල් පෙතිවල් ළඟ ඊළඟට සුවඳ මල් පූජා කරන්න වටිනවා. ඊළඟට විවිධ වර්ණ වර්ණ මල්වලින් භාග්‍යතුන් වහන්සේ වටේට අපිට ලස්සන ලස්සන වර්ණ වර්ණ රටා හදන්ඩ පුළුවන්. දේ සඳහා පාටමල් පූජක් යොදාගණ්ඩ පුළුවන් හෙනම් සුවඳ පූජා කරන්නත් පුළුවන් වර්ණ පූජා කරන්නත් පුළුවන් මුරුදු සුමුදු බව පූජා කරන්නත් පුළුවන් ඔය ඔක්කොම සංසාරයට වෙන වෙනම වෙන වෙනම විපාක දෙනවා. සුවඳ පූජාවෙන් හම්බ වෙන විශේෂ විපාකය මොකක්ද. සුවඳ පූජාවෙන් හම්බවෙනි ප්‍රඥාව. නියම සුවඳ පූජාවක් කරහම ප්‍රඥාවර්ග හතක් ලැබෙන. ආනිසංස දහයක් හම්බේනවා. ප්‍රඥාවර්ග හතක් තියෙනවා ඒ ආනිසංස දහය ඇතුළි. ආං එවන් ප්‍රඥාවල් ලබන්ඩ අපි දානපතීන් හැටියට මේ පූජාවල් කරලා තියෙන්ට ඕන. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මය සැරියුත් මහරහතන් වහන්සට දේශනා කළේ ඉතාම කෙටියෙන්. නමුත් භාගිතුන් වහසේ පෑගානක් කරපු දේශනාව සැරියුත් මහරහතන් වහන්සේට කෙටියෙන් කරහම උන්වහසේක අවබෝධ කළා. අපේ අයි දන්නවාද ආනන්ද ස්වාමීන් වහන්සේට කොයි තරං අවබෝධ කර ගැනීමේ ශක්තියක් තිබුණද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ එක වචනයක් දේශනා කරහම යග්‍ර උපස්ථායක වෙනකොටම ඉල්ලීම් කීපයක් කලාන මං උපස්ථායක තනතුර බාරගන්නම් හැබැ මගේ මේ ඉල්ලීම් ටිකට සවන්තෙන්ට. ආන්ගේ ඉල්ලීම් අතර තිබුණා මම නැති තැන්වල සංඝයාට කරන දේශනාවල් මට කෙටියෙන් අපහු දේශනා කරන්න ඕනේ. ඒ භාගිතුන් වහස වෙහෙසට පත් කරන්නද. නෑන භාගිතුන් වහන්සේගේ කටයුතු කරන්න තියෙන සා උන්වහසට හැමවෙලාමෙන්ඩ වෙන්නේ නෑ ධර්ම දේශනාවට ඉන්න මම නැති තැන්ගොල කරන දේශනාවල් මට කෙටියෙන් කරන්න කිව මටත් බණ හණ්ඩෝන හින්දා. හැබැයි ඒ කෙටියෙන් කරන්න කිවේ සමහර වෙලාවට පැය හතරක් පහක් හයක් සංඝයාට කරපු දේශනාවෙන් ආනන්ද ස්වාමීන් වහසේ දේශනාවට භාගිතුන් වහස පාවිච්චි කරන්න වචන එකක් දෙකක් තුනක් විතර. බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් ආනන්ද ස්වාමීන් වහසට වචන කීයකින් වැටහෙනවද පින්නතුන ගතිමන්තානං අක්ගූ අග්‍රස්ථාන කීපයක් තියෙනවා. අග්‍රපස්ථායක තනතුර විතරක් නෙමෙයි ආංගේ අග්‍රස්ථාන කීපය අතර එකක් තියෙනවා ගතිමන්තානං අක්ගූ. බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් ආනන්ද ස්වාමීන් වහසට වචන හැට දාහකින් අවබෝධ වෙනවා කියලයි සඳහන් කරන්න. ඒවාගේ මහා ප්‍රඥාවල් ලැබුවේ සංසාරිකරපු දානපතිීන් හැටියට කරපු මේ මහ පූජාවල් විපාක දුන්න නිසා. අත්ති සුකට දුක්කටානං. අපි කරන්න වූ යහපත් කටයුතුවල යහපත් විපාක ඒ විදිහටම ඒ විදිහටම තියෙනවා. එතකට මේ කර්මය කර්ම ඵලය මනාව දරනවා මේකට තව උදාහරණයක් සඳහන් කළුත් අපි පිඳුතුන් අහල ඇති අපේ ශාසනය හිටිය සුක කියල සාමනේරයන් වහසෙනම. සුක කියල පාලියෙන් කියන්නේ සැපයට. එතකොට සැප සාමනේර නමුත් හැඳින්නුවේ සුක සාමනේර කියලා. සැරියුත් මහරහතන් වහසගේ ශිෂයෙක් වයිස අවුරුදු හතයි. එක දවසක් පින්ඩ පාති වඩිනවා ආචාරයෙන් වහන්සෙත් එක්ක. යනකොට මගදි වේල්ලක් හම්බුණා මේක මොකක්ද ස්වාමීණි කියලා අහලා දැනගත්ත එක වේල්ල කියලා. මොනවද ඒක කරන්නේ? වේල්ලෙන් කරන්නේ වැවේ තියෙන වතුර කුඹුර දක්වා අරගෙන යන එක. දැන් වැවේ ඉඳලා වැව තියෙන හුඟ ඈතනේ. වැවේ ඉඳලා මේ වේල්ල දිගේ වතුර අපූර්වට කොහාටද යන්නේ? කුඹුරට. කුඹුරට වතුර ගියහම ගොවියගේ කුඹුර ගොවියයි වතුර පාවිච්චි කරලා සරු කරනවා. එතකොට සරුවස්වැන්නක් ලැබෙනවා. ඒ සරුවස්වැන්න ලබන්නේ ප්‍රධාන සාධකයක් වුණේ වතුර. දැන් ගොවිය සතුටුයිනේ. ඒ සතුටුනේ හොඳට වතුර තිබ්බ හින්දා. තැන් පොඩි හාමුදුරු සැරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනී වැවේ ඉඳලා ගොවියගේ ලියද්ද දක්වාම මේ වතුරට යන්ඩ. ඒ වතුරට හිතක් තියෙනවද කියලා. රාතන් වහන් සඳහන් කලා නෑ සාමනීරේ. වතුරට හිතක් නෑ ගොවිය තමයි තමන්ට ඕන හැටියට ඒ වතුර කීකරු කරගත්ති. හොරොව්ව ඇරපු තැන ඉඳලා වේල්ල දිගටම තියෙන උම වහලා කැඩිච්ච තැන් වහලා උතුරන තැන්වලට අය පස් දාලා කාන්දු වෙන තැන් පාගලා ආය පස් දාලා ගොවියට ඕන හැටියට වතුර ටික කීකරු කරගෙන කීකරු කරගෙන තමන්ගේ ලියද්ද දක්වා අරගෙන ගියා වතුරට හිතක් නෑ ගොවියයි වතුර කීකරු කරලා තියන්නේ. කීකරු කරගෙන ගොවිය නිකං ඉන්නවද සතුටු වෙනවා. ඕක හිතේ තියාගෙන තව ටිකක් දුර යනකොට හම්බුණා කම්මල. එතන මොකද කරන්නේ. එතන යකඩ ඕලින් වැඩ කරන තැන කම්මලි තියෙන යකඩ වැඩන්නේ. හැබැයි මේ යකඩ කියන ජාතිය හරි ශක්තිමත්. අපි ශක්තිමත් දෙයක් හම්බිච්ච හම කියන යකඩයක් වගේ කියලා ශක්තිමත්. දෙවුණට බලන්ඩකු යකඩ වැඩදිහා. යකඩ නමල යකඩ ඇද කරලා යකඩ හැඩ කරලා රවුම් කරලා බීරලු කරලා එක එක ලස්සන ලස්සන නිර්මාණ කරලා. මේ ශක්තිමත් යකඩෝල්ට නෙමේ දෙහෙම කරලා තියෙන්. අර හම්බෙච්ච කම්මරෙත් ඊතල හදනවා ඊතල දිගාරිනවා බොමට රිජු ඊතල හදනවා පිහිය හදනවා මෙ නොයෙක් දේවල් කරනවා. පොඩි හාමුදුරුව අහනවා ස්වාමීණී මේ යකඩවලට හිතක් තියෙනවාද. යකඩ වැඩ කරන කෙනාට ඕන ඕන හැටියට කෙලින්වෙන්ඩ දිගෑරෙන්ට ඇදවෙන්ඩ හැඩවෙන්ඩ යකඩවලට හිතක් තියෙනවාද. නෑසාමනයට යකඩවලට හිතක් නෑ. කම්මල් කරුවාට ඕන හැටියට එයා යකඩ කීකරු කරලා තියෙනවා. ඒ හින්දා යකඩ බාණ්ඩ ගත්තහම හදාපු කෙනා හොඳට බාණ්ඩි කීකරු කරලා හදලනං එයා ලොකු ආදායමක් ලබනවා. අපිත් හොඳට නිමාවට හදල තියෙන බාණ්ඩ දැකලා සතුටු වෙලා අරගන්නවා. එහෙමනම් ඒ වැඩේ හරියටම කරගත්ත හම සතුටු වෙනවා. කම්මල්කරුවත් සතුටු වෙනවා පාරිභෝගිකයත් සතුටු වෙන ඔහු විතරක් නෙම අපිත් සතුටු වෙනවා. ඔහුට ලොකු ආදායමක් ලැබෙනවා. එහනම් කල්පනා කලා යකඩවලට හිතක් නෑ. නමුත් තමන්ට ඕන හැටියට කීකරු කරගෙන සතුටු වෙනවා. තව ටිකක් දුර ගියා. තව ටිකක් දුර යනකට හම්බුණා වඩු මඩුවක්. ඒක මොකක්ද කියලා ඇහුවා සාමනේර වඩු මඩුව මෙතන මොකද කරන්නේ ඇදම් පුටු මේස දොරවල් අල්මාරි ජනල් මෙතන හදනවා. මේ ලීවලටත් ස්වාමිනි හිතක් නැත් දර් කලින් කතා කරපු දෙකටම වගේ. ලීවලටත් හිතක් නෑ සාමනේර වඩුවට ඕන හැටියට තමයි ඔය කීකරු කරලා තියන්නේ. තව ටිකක් දුරට ගියා. කල්පනා කෙරුවා වතුරට හිතකුත් නෑ කීකරු කරගෙන ගොවිය සතුටු වෙනවා. යකඩවලට හිතකුත් නෑ කීකරු කරගෙන කම්මල්කරුව සතුටු වෙනවා. ලීවලට හිතකුත් නෑ කීකරු කරගෙන වඩු බාසුන් නැහැ සතුට වෙනවා. හැබැයි මට හිතක් තියෙනවා. මගේ හිත මට ඕන හැටියට කීකරු කරගත්තොත් මට කොහොම සතුටු වෙන්න බැරිද. සැරියුත් මහරහතන් වහන්සේ සඳහන් කලා ස්වාමීනී ඔබ වහන්සේගේ පාත්‍රාසිවුරු ඔබ වහන්සේ ගන්නව නම් මම අද පිණ්ඩ පාතට එන්නේ. ස්වාමීනී මම යනවා හිතකීකරු කරන්නට. රහතන් වහස කිව්වා එහෙනම් මගේ පාත්තරා සිවුරු දෙන්න ඔබ යන්ට. පොඩි හාමුදුරුව පිටත් වෙලා කියනවා ස්වාමීනී මට දානි ටිකක් ගේනවද කියලෙහුවා. ගේන්නම් කිව්වා. හැබැයි මට වෑන්ජන සීයක් එක්ක දාන වෙලක් ඕන කිව්වා. මට ලැබෙයිද සාමනේරය. සඳහන් කලා ස්වාමීනී ඔබෝහන්සගේ පිනට හම්බුන් නැත්තං ඒ කෑමවෙල මගේ පිනට ලැබෙනවා කියලා. නැකවි කාටද කිව්වීමේ මේ ශාසනයේ දෙවනි බුදුරජාණන් වහන්සේ වගේ සැරියුත් මහරහතන් වහසට හත් අවුරුදු අයිසේ පුංචි හාමුදුරු කෙනෙක් කියන කතාව. එ මොකක්ද මගේ පින පෙර ඈත භවයක දුප්පතෙක් වෙලා දරවිකුන්නා. ආංගේ ගමේ හිටිය අබුද්ධෝත් පාද කාලයක්. එනගර හිටිය ගන්ධක කියල සිටුවරෙක් ගන්ධක සිටුවරයාගේ මාසකට කෑමවේල් දෙකක් තියෙනවා ඒ දෙකේ වටිනාකම කහවනු ලක්ෂයක්. එක දවසක් මේ කෑම වේල කනතැනට මිනිස්සු යනවා කෑම කනවා බලන්ට අඩබෙර ගහලගෙන්න්නන්නේ. මේ අහිංසකඇත් ගියා දරයකුන්න එක පැත්තක දාලා. එදා කිවානේ මටත් කෑම වේල කෑම කටත් දෙන්න කියලා. දෙන්න බෑකිව්වා. කෑම කටක් දුන්න ඇත් අම්ම මැරෙනවා කිව්වා. කරන්න දෙයක් නෑ මැරුණත් දෙන්න බෑකිව්වා. ඒවෙලා නැවත නැවත ඉල්ලනකොට කිව්වා කෑම වේලක් ඕනෙනම් තුන් අවුරුද්දක් මගේ ගෙදර බැල මෙහෙවරකම් කරන්න කියලා. ඉදිරිපත් වුණා. එක බත්වේලකට තුන් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරන්න රෑදවල් දෙකේම. දැන් වැඩ කරනවා. තුන් අවුරුද්ධ ඉවරයි. මිනිස්සු කිව්වා අහවලා තුන් අවුරුද්ධම රෑදවල් දෙකේම වැඩ කෙරුවා. තැන් කෑම වෙල දෙන්න වෙනවා. සිටතුමා කිව්වා මට යම්සේ සැප සහිතද ඒ සියල්ල සහිතව කෑම වෙල දෙන්න කියලා. තැන් තාම වටිනා කෑමවේල කහවනු ලක්ෂයක් වටින පලින්ගු පිංගානක තමයි ආහාරණු භව කරන ලක්ෂයක් වටින පුටුවක ඉඳගෙන ලක්ෂයක් වටින මේසයක් උඩ ලක්ෂයක් වටින දරනුවක් උඩ ලක්ෂයක් වටින තලියකට කහවනු ලක්ෂයක් වටින කෑම එක බෙදලා මෙයට කණ්ඩ දුන්නා. තුන් අවුරුද්දක් මේක වෙනුවෙන් දුක්වින්දනි. බත් පිගානට අත තියෙනකොටම ගන්ධමාදන පරවතේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහස පින්ඩ පාති වැඩියා. අපේ හිත කොහොම වෙයිද දන්නේ. නමුත් මේ අහිංසකය කල්පනා කළා සංසාරය දන්දීල නැතිහින්දයි තුන් අවුරුද්දක් බත්තේලකට මම බැල මෙහෙවරකං කිරී. ආර්යන් වහන්සේ වැඩම කරලා ඉන්නවා මට මේ කෑම වේලේපා. සසර දන්දුන්නේ නෑ. අද මම මේ කෑම වේලා ආර්යන් වහන්සේට පූජ කරනවා නිවන් දක්නා ජාති දක්වා මට මෙවන් ප්‍රනීත භෝජන හිගවෙන්ඩිපා. එහෙම්මම නැගිටලා ගිහිල්ලා බත්තික ඔක්කොම පාත්තරයට බෙදවා පිනතින එක බත් ඇටයක් පින් දිවාගතියල රස බලන්ඩවත් හිතුනේ හිතුනෙ නෑ. එහෙනම් කර්මය කර්මඵල විශ්වාසය කොච්චරද මෙලවින් දුන්නහම මට පරලොවින් හම්බ වෙනවා. මං කරන මේ යහපත් ක්‍රියාව නිවන් දක්නා ජාති දක්වා මට හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේටත් දාන ටික බෙදෙනකුට කිව්ව භාගයක් බෙදෙනකුට ඇති කියලා. සඳහන් කලා ස්වාමීනි මෙලවින් සංග්‍රහයිපාමට පරලෝටම සංග්‍රහ කරන සේක්වා සියල්ලම පිළිගන්නා සේක්වා කියලා ඉතුරු වෙන බත්තර ටිකත් පිහළම පිළිගන්නවා. මොන තරං කර්මඵල විශ්වාසයක්ද අබුද්ධෝත් පහද කාලික. අත්ති සුකට දුක්කට ආනං කම්මානං පළං විපාකෝ. මේ කරන හොඳ විපාකවල සැප සහිත විපාක අපිට තියෙනවා කියලා පිළිගැනීම හරියටම දැරුවනං පසේ බුදුරජාණන් වහසේ වැඩඉන්න කාලි අය මෙලොවතුරා භාග්‍යතුන් වහසගේ ශාසනය ඇතුළේ ඒක ප්‍රගුණ කරන්න අපිට තියෙන බාධාවමකක්ද. ආගේ නිසා ශ්‍රේෂ්ඨ ජීවිතයක් පෝෂණය කරගණ්ඩ මේ සම්මාධිට්්‍යයට ඇතුල් වෙන එක අත්‍යවශ්‍යමයි කියන කාරණාවයි මේ සඳහන් කළේ. මේ සුකට අත්ති සුකට දුක්කටානං කම්මානං පළං විපාකෝ කියන මේ සම්මාධිට්්‍යිය පිළිබඳව තවත් විස්තර කරන්න බොහෝ කරුණු තියෙනවා. එක ඊළඟ දේශනාවට ඉතුරු කරලා ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලයේ නිමා වෙලා නිසා අපි මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. පිඩතුන අද ධර්ම දේශනාවේ ප්‍රධානදායකත්වය කඩුගන්නාවේ පදිංචි පද්මා පරණගම මහත්මිය ප්‍රධාන හේමජිත් චරිතා නිහානී සුරංග යන දූපුතුන් සහ පැමිණ සහභාගි වන සිල්මෑණියන් වහන්සේ ඇතුළු සැදහැති පිරිස විසින් දරුණු ලබනවා. උතුම් අරමුණ මීට හයවසරකට පෙර අභාව ප්‍රාප්ත වූ KNC පෙරේරා මහත්මා ප්‍රමුඛව සහභාගී වන අප සියලු දෙනාගේ නමින් අභාවක් ප්‍රාප්ත වූ මව් දෙමව්පියන් දූ දරුවන් ඥාතීන් ඇතුළුව අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අපවත් වී වදාළ සියලූම මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා එවිඳු නොයෙල් යන දූපුතුන්ට සහ සුජීවත්ව සිටින අප සියලු දෙනාගේ ඥාතිහිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරන අතර දේශකයාණන් වහන්සේට සහ බෞද්ධයා කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට මේ සත්කාරයන්හි දිගු කාලයක් යෙදීම සඳහා නිදුක් නිරෝගී සුවය සහච්චිර ජීවනය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. මේ සඳහම් මසන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සද්ධර්මාවබෝධය ලැබේවා ඒ අයටත් අපටත්. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය සඳහා මේ කුසලේ හේතුවේවා කියලදායක පින්වත් පිරිස බොහොම සැදැහැසිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාපත් වේවා මේ සියලු දෙනාටම කල්්‍යාන මිත්‍රයන් සත්පුරුෂයන් මුණගැහේවා පාපමිත්‍රයන් හිරුදුටු අඳුරුසයින් ජීවිතෙන් දුරින්ම දුරුවේවා කියල අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්හාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් කන්තුලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතුච පීතෝ භවතුලෝකෝචරාජා භවතු දම්මිකෝ Thank you.